තෙරුවන් සරණයි සිල් දනාට ගොඩක් අය ඉල්ලීම නිසා සූත්‍රෙත් දවසම් කරන්න අවශ්‍ය නිසා ඒක කරොත් හොඳයි කියලා ඉල්ලුවා විනාඩි 45ක් ප්‍රශ්න දැන් තියෙනවා කතා කරලා ඊළඟට අපි සූත්‍ර ඉවර කරලා පොඩි විවේකයක් අරගෙන එතනින් මතුවෙන ප්‍රශ්න ටික අහපව් කතා කරමු නිසා දැන් පොඩි වෙලාවක් අපි තියෙන ප්‍රශ්න පොඩ්ඩක් කතා කරමු. ඔබට අවංකව අහන්න ඕන ඕන ප්‍රශ්නයක් අහන්න. මට බැන්නත් මට මොනවා කිව්වත් මං හරි කැමතියි. ඒ නිසා ඕන ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තමයි අපි දන්නව නේද කවුරුත් බුදුරණවහන්සේ ධර්මයේ කියනකොට ඉස්සල්ලාම එයාගේ ස්වභාවය බලලා එයාට යම් අවශ්‍යතාවයක් කියන්නේ ඒ දේ ඇතිුණාට පස්සේ අදාළ දේ කියන්නේ නේ. නැත්නම් හැම එකම බුදුන් වහන්සේ දන්න ඔක්කොම කියන්නේ නැහැ නේ. දැන් බුදුන් වහන්සේට තිබ්බනේ ඔක්කොම ටික කියන්නේ. ඔක්කොම කියන්නේ අවශ්‍ය එයාගේ හැකිය අවශ්‍යතාවයට තමයි බුදුන් වහන්සේ කියන්නේ. දැන් අර දැන් අපට පොඩ්ඩක් හිතනොත් එහෙම අර පිටිපස්සෙන්ම ගිය උපස්ථාන කරගෙන ගිය භික්ෂුවට බුදුන් වහන්සේට තිබ්බනේ නිවන් දකින්න බණ කියන්නේ. දැන් මේ භික්ෂුව පැවිදුනේ මොකටද? කවුරු වෙනුවෙන්ද? සීල් රැකින්නේ කවුරු වෙනුවෙන්ද? උපස්ථාන කරන්නේ කාටද? ඉතින් බුදුන් වහන්සේට කොච්චර කරුණාවක් තියනවද ඒ කෙනාට නිවන් දක්වන්නේ? අපට වගේ කරනවද තියෙන්නේ? නෑනේ. කොච්චර කරනවද තියනවද? නම් බුදුන් වහන්සේට පුළුවන් දෙයක් කරන්න. එයා නිරේ ගියේත්. බෑ එහෙම කරන්න. එහෙනම් මේ පුජ්‍යලයාගේ තුල කොච්චර හැකියාවක් තියෙනවද නේ? කියන්නේ බුදු කෙනෙකුට ඒක කරන්න බෑ. කාටවත් කරන්න බෑ. ඒ පුජ්‍යලයා තුල හැකියාව ගොඩ නැගින්න ඕනේ. එහෙම ගොඩ නැගුණොත් විතරයි බුදුබණ දකින්න පුළුවන්. ඒක හිතන්න ඒක හිතුවොත් තමයි අපට මොකද්ද පුළුවන් කරන්න? ශ්‍රද්ධාව නෑ අපිට බැරි මේක තේරුම් නැති වුණත් ඊළඟ ජීවිතයකට කවදා හරි ලැබෙන්න තියාගෙන යන්න පුළුවන් මොකද්ද? ශ්‍රද්ධාවනේ. ඒ නිසා ඒක හොඳට හිතන්න. අපි කෙරමු කියලා හිතන්න එපා. يعني අපට තමයි පුළුවන් කියලා හිතන්න එපා. මං තමයි දන්නේ කියලා හිතන්න එපා. එහෙම වුණොත් පුළුවන් ද බැයිද කරන්න මේක? පටන් ගන්න තැනම මොකද දුර වෙන්නේ? ඒතර අපි කෙරුමෙන් නම් සක්කාය දිට්ඨි දුර වෙනවද වැඩෙනවද? ධර්මයේදී හම්බෙන්නේ මොකද ඉස්සෙල්ලාම? සක්කාය දිට්ඨි දුර වෙන එක. මම දන්නේ මට වැඩෙන්නේ මම තමයි කිරුම වුණොත් හම්බෙනවද? නෑනේ. එහෙනම් අපට කොහොම නිහිතමානීකමක් ඕනද නේ? අර ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිහිතමානීකම අපට කොහොම එකක් ඕනද නේ? මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන විශ්වාස කරන්නේ ඒකයි බුදු කෙනෙක් කියන්නේ මේ මුත්තනේ අසාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අසාමාන්‍ය කෙනෙක්. ඒකනේ අපට අපි අපිට මේ ඇස් දෙකෙන් තාම අතීතය දකින්න ඇති. නමුත් අපට මේ නැහැ නේද දකින්න ගෞතම බුදුරණන් වහන්සේ ඇස් දෙකෙන් දකින්නත් නැහැ නේ. කන් දෙකෙන් ඇහෙන්නෙත් නැහැ බණ. ඒ කටහඬ. නමුත් අපට ලැබිලා තියෙනවා ඒක ඉගෙන ගන්න යම් කිසි ක්‍රමයක්. ඉතින් අපි ඒ ක්‍රමයට එන ඉගෙන ගන්නවා. එහෙනම් අපි තුල යම් නිහිතමානී කෙනෙක් ප්‍රධාන වශයෙන් ගත්තොත් ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ කරා යොමු වෙන තිබිය යුතු ප්‍රධාන ගුණය මොකද්ද? ශ්‍රද්ධාව වගේ නිහිතමානීකමනේ. බුදුරණවහන්සේ දෙන අවංකකමයි නිහිතමානීකමයි නුවණයි කෙනෙකුට තියෙනවා නම් එයා මම ඉක්මනට එයාට ධර්මය දෙන්න පුළුවන් කියනවා. මොකක්ද තියෙනවද? අවංකකමයි නිහතමානීකමයි නුවණයි. ඔන්න බලන්න අපට ওই ටික හම්බ වෙනවා නම් යන්න පුළුවන්. ওই ටික නැත්තම් බෑ. අවංකකමයි නිහතමානීකමයි නුවණයි. ඔන්න ওই ටික ඇති වෙන්න ඕන. එකක් හරි අඩවන්න පුළුවන්. එකක් අඩවන්න බෑ. එකයි මේ තුනම තියෙන්න ඕන. අවංකකම, නිහතමානීකම, නුවණ. ඒ නිහතමානීකම අපි දන්න දෙයට ලකුණක් වෙනවට අපි කැමතිද නැද්ද? කැමති නේද? එහෙනම් නිහතමානීකම කොච්චර වැදගත්ද? අවංකකම කොච්චර වැදගත්ද? නුවණ ඒ ඔක්කොම තියෙන්න ඕනේ. සමහර කට්ටිය නුවණයි. නමුත් අනිත් ඒවා නැහැ. ඒ නිසා අවබෝධ කරගන්න. සමහර කට්ටිය අවංකයි. අනිත් ඒවා නැහැ. සමහර කට්ටිය නිහතමානයි. අනිත් ඒවා නැහැ. එහෙනම් ඔක්කොම තියෙන්න ඕනේ. මම ඒකට පුංචි දෙයක් කියන්නම්. මම ඒ ස්වාමීන් වහන්සේ නිගා කරනවා නෙමෙයි. මම මේ කියන්න ඕන නිසා කියන්නේ. මම නමක් කියන්නේ මම පෙරත් එනකොට ශ්‍රී ලංකා ගුවන්තොටුපළේදී හොඳ ඉගෙනගත්ත මට වඩා වස් ගණනාවක් වැඩි මහා තෙර ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බුණා. ඒ කියන්නේ මම වගේ නෙමෙයි උපරිම ඉගෙනගත්ත ශාස්ත්‍රපති විභාග කරලා ඔක්කොම ඉගෙනගත්තා. මං සුහඳත්වයක් එක්ක මගේ පොත් කීපයක් දුන්නා. බලන්න. ඔය discover yourself කියන පොත බැලුවා. මගෙන් ඇහුවා මේ ඔබ වහන්සේද පරිවර්තනය කියලා කියලා. මම කිව්වා නෑ කියලා. ඔබ වහන්සේ මේක බැලුවද කියලා මම කිව්වා නෑ කියලා. මොකද මට එහෙම ඉංග්‍රීසි knowledge එකක් ලොකුට නෑ. මම නෑ කියලා. මේ කියලා තියෙන දේ දැන් ඔබ වහන්සේගේ නමින් යන්නේ. මේ වැරද්දක් කියලා කිව්වා. ඒතර ඔබ වහන්සේට ප්‍රශ්නයක් කිව්වා. මම කිව්වා මොකද්ද වැරද්ද කියලා. ඊට පස්සේ කිව්වා කාරණාවක් කියලා මෙන්න මෙතන කියනවා දුස් කියන්නේ ප්‍රඥාවන්තයටයි ධර්මයේ තියෙන්නේ මොඩ කෙනාට නෙවෙයි කියලා මේක තියෙනවා. මේක මේ වැරදි මේ අලුතේ පාලියට වැරදි කියලා. ඊට පස්සේ මම හවදාන පාසෙ ඔක බලලා නැහැ. පඤ්ඤාවන්ත සයන් ධම්ම දුප්පඤ්ඤ මයන් ධම්ම දුප්පඤ්ඤස කියන එකේ තේරුම මොකද මගේ? මම කිව්වා ප්‍රඥාවන්තයටයි ධර්ම දුෂ්ප්‍රඥා නෙමෙයි කිව්වා. ඔබ වහන්සේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? ඔබ වහන්සේ ශාස්ත්‍රපති කරාද මොකද මේ පාලි ඉගෙන ගත්තද? පාලි ඉගෙන ගත්තා. කවුද ගුරුවරයා? කියලා හොඳට බෑන්නා. ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ වචන අධ්‍යාපනය ඉගෙනගෙන මේක පරිවර්තනය කරන්න දුෂ්පරණ කියන්නේ මොඩ කරනවද කියලා. කවුද ඔබ කියන්නේ? මොකද සන්නස් මොකක්ද දරන අදහස අපි ඊට පස්සේ ඩික්ෂනරි ගත්තා. ඩික්ෂනරි මේ සන්නස්ෙම ඩික්ෂනරි ගත්තා. මේක මොකෙන්ද ෆෝන් එකේ ගැහුවා. ඩික්ෂනරි අර්ථය ප්‍රඥාව නැති කෙනාට කිව්වා. එහෙම මේක අයින් කරා. මොනවා හරි හිතුවේ දුන්නම් සමා වෙන්නේ නැහැ. එච්චරයි. අර පොට්ටිය මට කලින් එහෙම දුන්නා ඉල්ලුවෙත් නෑ. හිතේ දුන්නා නම් සමා වෙන්න කිව්වා. ඩික්ෂනරියෙන් බැලුවා දුෂ්ප්‍රඥ කියන වචනේ ආවා ප්‍රඥාව නැහැ කියන එක. එහෙම මම ෆෝන් එකකින් කරා. ආයි පොත ඉල්ලුවෙත් නෑ. මගේ හිතේ දුන්න දැම්මා. මම ගුණ නැහැ කියලා. එච්චරයි උනේ. කොහොම ගුණයක් වුණද දහමට යන්නේ නේ? දහමට යන්න කොහොම ගුණයක් වුණේ? දැන් තමන් කියපු දේ වැරදි කියලා හමුණාට කැමතුමද පිළිගන්නේ? ඈ? හැබැයි මට වඩා හොඳට පාලි දන්නවා. ශාස්ත්‍ර කෘති කරලා හැමදේම කරලා. මම දන්නේ නැහැ කියලා. පාලි දැනගත්තට පුළුවන්ද? බෑනේ. පාලි දැනගන්න ඕනේ. දැනගත්තම මම බෑ. එහෙනම් ඇතුළත ගුණ ඕන නේද ඒකට? නිහතමානීකම, අවංකකම, නුවණ ඒව නතු බෑ කරන්නේ. පොඩ්ඩක් හිතුණා නම් දැන් ඒක වැරදි කියලා තම්බෙලා ආපව පොත් ටික ඉල්ල ගත්තා වෙන මොකුත් කියන්න ඕනේ ආපව පොත ඉල්ලගෙන බලන්න ගත්තා නම් මට නිකන් අර වැරදි අර අපි දෙමළ පත්‍රයක් විසික් කරන්න වැඩක් නැහැ නේ දෙමළ පත්‍රයක තේරෙන්නේ නැහැ නේ ඒ වගේ මගේ ඔඩෙකට දැම්මා මම ආයෙත් බෑග් එකට දාගත්තා ඒ ටික පොත් ටික අහපෝ කාටට දෙන්න පුළුවන් හැබැයි මට වඩා ගොඩාක් වැඩිම ප්‍රසිද්ධ ඊට පස්සේ පාලි දැනුම උපරිම උගත් සන්නාස කෙනෙක්. එතකොට නම් මේකට මොකද්ද සුදුසුකම? නුවණ නියතමානිකම අවංකකම කොච්චර දේවල් තියෙනවද? දැන් Tamanටම ප්‍රත්‍යක්ෂ වුණා Taman කීපෙක වැරදි කියලා. නමුත් කැමති නෑනේ. ඒ මම පොඩි ළමයෙක්නේ. කැමති නෑ. අන්න එකයි පින්වතුනි මේකට නිහතමානීකම තිබිය යුතුමයි. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට මට ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. මම අවසානයේ අහන්න හිතුනේ. නමුත් මේ දැන් අහන්න කියලා මට හිතුණා. ඔබට මේක අවංක උත්තර දෙන්න. දැන් මම දින පහක් වැඩසටහන කළා දවසන දවසන. අද වෙනකොට ඔබ දැන් හිතෙන එක දැන් අහන්නේ කලින් හිතුණ එක ඊට පස්සේ අහන්නේ. දැන් හිතෙන්නේ ඔබට මම ඔබ මුල ඉඳලා කරගෙන ගියපු භාවනාව ඔහොම කරගෙන යන්න ඔහොම කරගෙන යන්න ඔහොම කරගෙන යන්න කියලා කිව්වනම්ද ඔබට හොඳ මේ විදිහට මේක පෙන්ලා දුන්න එකද ඔබට හොඳ කියලා දැන් හිතන්නේ මොකද්ද දැන් හිතෙන්නේ ඔහොම කරගෙන යන්න ඔහොම කරගෙන යන්න කියලා කරගෙන යන එකට උදව් කරපු එකද හොඳ කරනවා නම් කරානන්ද හොඳ නැත්නම් මේ විදිහට මේක පෙන්ලා දුන්න එකද හොඳ ඉස්සල්ලා හිතුනේ මොකද්ද ඉස්සල්ලා හිතුනේ ඒකට උදව් කරන්න හොඳයි කියලා නේ හිතන්නේ. දැන් හිතන්නේ අනිකනේ. දැන් ඔබට එන වැදගත් තුන නේද ඒක? අන්න එකයි. අවධානයෙන් අපි ඉගෙන ගන්න ඕන. මුල් මුල් විදියට මම ওই මුල් ටික විග්‍රහ කරගෙන ආවේ නැත්තම් මේ කාරණාවට එන්න අමාරුයි නේ. ඒකනේ පින්වතුනි බුදුරණන් වහන්සේ අර ශ්‍රද්ධාවෙන් දන් දුන්නේ කියලාට බණ කිව්වේ නෑ. පස්සේ බණින්න පටන් ගත්තට පස්සේ කිව්වා ඇයි යාතුල යමක් ගොඩනගින්න ඕනනේ. ඒක වටහා ගන්න ශක්තිය. එහෙමයි මේ ධර්ම දෙන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. හැබැයි මම කෙරුණ එකම නෙමෙයි. ඒ කියන්නේ මේ මේ මම මේ දැන් හරි මම තමයි මේ ඔක්කොම ටික මෙයාලට කියලා දුන්නේ. එහෙම එක්කෙනෙක් නෙමෙයි මම. මමත් ඔබ වගේම සසර යන අහිංසක ශ්‍රද්ධාවක් තියෙන මෝඩ මිනිස්සු. මට තියෙන පුංචි වැදගත් දෙයක් අහිංසක ශ්‍රද්ධාවක් බුදුරජාන් වහන්සේ කෙරෙහි. ඒ නිසා මම කැමති මගේ මෝඩකම දුරු වෙන්න කවුරු හරි හැබැයි බුදුරජාන් වහන්සේ කියපු දේ එක මං කියපු දේ වැරදි කියලා පෙන්නනවනම් මොකද මමත් ඔබ වගේම සසර යන මිනිස්සෙක්. මං අර ශ්‍රද්ධාවට ඉඩ දීගෙන ඒ ඇත්ත හොයාගෙන යන්න කැමතියි. වෙන දෙයකට මං කැමති නෑ. මොකද මමත් ඒ වගේම කෙනෙක්. ශ්‍රාවකය කියන්නේ පින්වතුනි මොන හරි. ඒ කියන්නේ ශ්‍රාවකයා කෙනෙකුට හරිම ශ්‍රාවක වෙන්නේ මගපලලාවින්. නමුත් මගපල ලබන්න කලින් ශ්‍රාවක වෙන්නෝනේ. ඒ ශ්‍රාවකයා තියෙන තිස්මත විය යුතු මොකද්ද? ශාස්ත්‍රීය අදහස. ඔබට ඒ කියන්නේ මගපල ලැබුවයි සැබෑ ශ්‍රාවකයෝ. නමුත් මගපල ලබන්න කලින් ශ්‍රාවක ඉන්නවා. මොකද ඉස්ලාම මගපල ලැබලා බුදුන් වහන්සේ ළඟට ඉන්නේ නෑනේ. ශ්‍රාවකත්වයක් තියෙනවා ඊට කලින්. ඒ ශ්‍රාවකයන් ඉදිරිපත් විය යුත්තේ ශාස්ත්‍රීය අදහස නේද? වෙන දෙයක් ඉදිරිපත් වී යුතු. දැන් ශ්‍රාවක කියන වචනේ තේරුම මොකද්ද? යම් කෙනෙකුගේ යම් කෙනෙකුගේ යම් කෙනෙක්ගේ ශ්‍රාවකයෙක් කියන එක නෙනේ. එහෙනම් එයා කියවිය යුත්තේ එයා ශ්‍රාවක නම් කියවිය යුත්තේ මොකද්ද? සාත්‍සුක අදහස නේද? එතකොට ඒ ශ්‍රාවකයා යම් කිසි මොනවා හරි කිව්වට පස්සේ ඒ ශ්‍රාවකයා කීම කියපු දේ ඔස්සේ අහන කෙනාට කවුරු කරා යමු වෙන්න ඕනද? ශ්‍රාවකයා යම් දෙයක් කිව්වට පස්සේ අහන කෙනා කවුරු කරා යොමු වෙන්න ඕනද? ඒ කියපු කෙනා කරා යොමු වෙන්න ඕනද? කියපු කෙනා කරා යොමු වුණොත් මොකද්ද වෙන්නේ? වැරදි නේද? එයා යොමු වෙන්න ඕනේ ශ්‍රාවකයෙක් ශාස්ත්‍රීය භාෂිතයක් කිව්වොත් ඒ ශ්‍රාවකයා කියපු දේ ඇත්තම ශාස්ත්‍රීය භාෂිතයක් නම් අහන කෙනා යොමු විය යුත්තේ ඒ කියපු කෙනා කෙරෙහිද? එහෙම නැත්නම් ශාස්ත්‍ර කෙරෙහිද? අන්න මනින්න මිම්මක්. මොකද්ද? ශාස්ත්‍රීය දර්ශනය මොකද කියන්නේ? ඔබට යම් කිසි හරි දෙයක් එක්ක යනවනම් එයා පස්සේ යන්න ඕනේ කියලා. එයාගේ අදහස හොයාගෙන යන්න ඕනේ කියලා. එහෙම වුණොත් කියපු එක්කෙනා කියලා තියෙන්නේ ශාස්ත්‍රු භාසිතියක්ද තමන්ගේ එකක්ද? තමන්ගේ එකක්. කියපු කෙනා කිව්ව දේ ඔස්සේ ඔබට හිතුණා නම් ශාස්ත්‍රීය අදහස් හොයාගෙන යන්න ඕනේ කියලා. එයා කියලා තියෙන ශාස්ත්‍රීය දේද තමන්ගේ දේද? අන්න ඒක හොඳට මනින්න. ඒක හොඳට තීරුම් ගන්න. එනිසා අපි හැමෝම ඔබ මම ශ්‍රාවකයෝ. එනිසා ශාස්ත්‍රීය අදහස හොයන්න ඕනේ. අපි ඔක්කොම පින්වතුනි මේ සසරේ අනාථ වෙච්ච අනාථයෝද නැද්ද? අනාථයෝ. අපි කවුරුත් සරණක් ඇති කරගත්තයි නෙමෙයි නාත පිළිසරණ වෙලා නෙමෙයි. අපි පිළිසරණ හොයන්නේ බුදුරන් වහන්සේගේ. අන්නේ උත්තරමයාගෙන් අපි සරණක් හොයන්න ඕනේ. මම ඔබ ඔක්කොමලා හම්බෙයි කොහෙන් හරි පිළිසරණක් අපි හරියට ඒක හොයාගෙන ගියොත් ශාස්ත්‍රෝගේ අදහස එක්ක. අද ප්‍රශ්න කියලා ලොකුවට නෑ. ඔක්කොම අය මට බැනලා නැතු වෙන වෙන දේවල් ලියලා තියෙනවා. අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ දීමාපිය අබුදරුවැනි තමාට ප්‍රියමනාප යමෙක් මිය පරලොව ගිය විට පින් අනුමෝදන් පින් වඩා ඒ අය මතු භවයකදී එම ඥාතීන්ටම ලැබේවායි පැතීම සම්බුද්ධ දේශනාවට අනුකූලයි පහදන්න කියලා අහලා කියනවා. මම පුංචි උදාහරණයක් කියන්නේ. ඔන්න අපි කුඹරක් කොටනවා. දැන් මට ඕනේ අස් වෙන්න වී හාල් ඕනේ. මම ඔන්න ගොඩවිම කොටනවා. මුං ඇට ගන්නවා. මම යට වගා කරනවා. මම වතුර දානවා. මම ඊළඟට පොහොර දානවා. ගහ එන්නේ ලොකු වෙනවා. මම කියනවා මට වීයෝ නෑ, මට අනිවාර්යෙන් වීයෝ නෑ, මට වීමෝ නෑ කියලා මම දැන් මුත්තට සාත්තු කරනවා. ගහ වැවල මුදෝට ලොකු වෙනවා. පළදාවත් එනවා. මගේ අදහස මොකක්ද? මට වීයෝ නෑ, මට වීයෝ නෑ. තවත් ඒක මුදෝට වැඩෙනවා. දැන් අවසන් වෙනකොට වී හම්බ වෙනවද නැද්ද? කවදා හරි හම්බ වෙනවද? නෑනේ. ඇයි? වැඩක් කරා හැබැයි කරපු වැඩේ මොකද හම්බුනේ? මොනට? වී වී වපුරු වී හම්බෙනවා. මේ ලෝකෙ පින්වතුනි ප්‍රාර්ථනාවෙන් කුත් වෙන්නේ නෑ. ක්‍රියාවෙන්මයි. ඒ නිසා අපට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපට යම් කිසි විදියකින් ක්‍රියාවක් එක්ක සිදු වුණොත් මොනවා හරි සිදු වෙයි. ක්‍රියාවක් එක්ක ක්‍රියාවේ ප්‍රතිඵලයක් ඇටියෙ. බලාපොරොත්තු වුණාට වෙන්නේ නැහැ. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී අවධානය යොමු කළ යුත්තේ ස්වභාවයෙන්ම ඉහළ පහළ යන හුස්ම රැල්ලද නැත්නම් සතෝ අසසති ආදී වශයෙන් අදහස් වන්නේ Taman විසින් සිතා හුස්ම රැල්ල ඉහළ පහළ හෙලීමක් කරනවායින් පහදා දෙන්න. එතන සරලයි. අපට තේරෙන එකක්. ඔබ හිතන්නේ මොකද්ද? ස්වභාවය නේද? ආයි ගත්තා. හෙළුවා. ඒකද? නෑ. අපිට තියෙන්නේ සිදුවෙන දේ බලන්න නේද? සිදුවන හුස්ම රැල්ල බලන්න. සිහිය පිහිටවනවා විතරයි කරන්නේ. මොකටද? හුස්ම රැල්ලට සිහිය පිහිටවනවා. ඒක සිදුවෙන ක්‍රියාවක්. සෝ ඔහු සතෝ සිහියෙන් අසසති අන්න හුස්ම ගන්නවා මොකද මේ? පුජ්‍යලින් මේ කරන්නේ. ඔන්න දැන් ඔහුට හම් වෙනවා මම සිහියෙන් හුස්ම ගන්නවා කියලා. එයාට හම්බෙන්නේ ඒක. ඉතින් ඒ නිසා මේ ඒක බලහත්කාරයෙන් කරන එකක් නෙමෙයි. ඊළඟට අහනවා ස්වාමීන් වහන්සේ බුදුදහමේ අරටුව පහදමි ධර්මයේ ශ්‍රවණය කරන විට අප තුළ ප්‍රතිපදාවක් වැඩි යුතු බව හා එය ජීවිතයේ අගයක් බවට පත් කරගත යුතු බව හොඳින් පැහැදිලි කළ ඔබ වහන්සේගේ ධර්මෝචාරක තව තවත් දියුණු වේවායි අපි ඉක්තා මෛත්‍රියෙන් පතමු නැවත නැවත පර්ණවලට වඩින්න. මේ ඉතින් ඒ නිසා අපි කොහොමත් ධර්මයේ තේ ලොකු තැන දෙන්න ඕනේ. මට සතුටුයි ඔබ බුදුරන් වහන්සේව හොයනවා. බුදුරජාණන් වහන්සේ ඔබ හොයනවා නම් මට සතුටුයි. මාව හොයනවා නම් මම කියන්නේ මොඩෙක්. හසරේ අවිද්‍යාවෙන් යන අවිද්‍යාව කියන්නේ මොනක්ද මොඩකමද? මොඩකම අවිද්‍යාවෙන් එන එක්කෙනෙක් මම. ඒ නිසා ඔබ මම කියපු දේ අහලා බුදුරජාණන් වහන්සේව හොයනවා නම් ඒ මම මම බුදුරජාණන් වහන්සේගේ දේ කියනවා නම් ඒකෙන් කොට කමන්නේ නැහැ. මම කියනවා නම් මම මම වෙන දෙයක් කිව්වොත් මහන්න එපා. මම බුදුරජාණන් වහන්සේ කියපු දේ කියනවා නම් අහන්න. මොකද මම කියන දේ අහන්න එපා. ඒ නිසා ඔබට මේ බුදුරජාණන් වහන්සේව අගය තේරුණා නම් ඒකට මම ගොඩාක් සතුටුයි. තව කෙනෙකුට බුදුරජාණන් වහන්සේව වටින බව මට තේරුම් කරලා දෙන්න පුළුවන් කියන එක. ඊළඟට අහනවා ඊමහත් ගෞරවයෙන් අතිපූජනීය ස්වාමීන් වහන්සේ මෙම දින 6 පහ තුල අපගේ ප්‍රඥායස ප්‍රබුදුවාලීමට වහන්සේගත් මහත් වෙහෙසට මගේ වැති බර ප්‍රණාමී පුද. ඇත්තටම මේ දේශනා තුලින් මම අලුත් මඟකට යොමු වුනිමි. කෙසේ හෝ තව තවත් මෙහිම සොයාගෙන පිරිසිදු බුද්ධ වචනේ පරිශීලනය කිරීමට යෙදෙමි. ඒ පින ඔබ වහන්සේට වේවා. මුළු දවසේම අපට වෙහෙසී දේශනා කාර්යෙහි යෙදෙන ඔබ වහන්සේගේ වාක් චාතුර්ය තව තවත් ශක්තිමත් ව මේ උතුම් කාර්යයේ යෙදීමට හැකි වේවා. තවද ත්‍රිපිටකය මම ලේඛන ගතනම් කරන්නේ කරලා තියෙන මම විස්තර කරන්නේ එම උතුම් කාර්ය කර ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ආයු වර්ණ සැපල ලැබේවා. ඉතින් ඒක ඇත්තටම සතුටුයි මටත් යම් කෙනෙකුට මේ බුද්ධ වචනයට යොමු වෙන්න අදහස යොමු වීම පිළිබඳව ඊළඟට මේ ඔක්කොම වගේ තියෙන ඒව තමයි. ගරුතර ස්වාමීන් වහන්සේ මට ඊතා ශ්‍රද්ධාවෙන් බුදුදහම මම ඊතා ශ්‍රද්ධාවෙන් බුදුදහම හදාරුවා. අද දවස ඇතුළත මේ සූත්‍රය මුළුමනින්ම පහදා දෙන්න හැකියාව ලැබීවා. සූත්‍රය ඉවර කරන්න කියලා. ස්වාමීන් වහන්සේ අද අන්තිම දවස අප කෙරේ අනුකම්පාවෙන් සිතවිල්ලෙන් පටිච්චසමුප්පාදයේ සිතවිල්ල පටිසම්පාදයට බහ ප්‍රායෝගික දකින ආකාරي පහදා දෙන්න. හුස්ම රැල්ල හොයාගත්තොත් එහෙම සිතවිල්ල කොහොමද හොයාගන්න පුළුවන් කියලා. හුස්ම රැල්ලේ ස්වභාවය අපි හරියට තේරුම් ගත්තොත් බුදුරණවහන්සේ වෙන්න විදියට තව දුරටත් අපට මේක තේරුම් ගත්තනම් හරියට මොකද මේක තමයි ප්‍රධානම දේ. ඒක ඔබ දන්නවා කියලා මම කියන්න දෙයක් නෑ. ඔබ බොවන කෙනෙක් අහලා තියෙනවා. ආනාපාන සතිය පිළිබඳව එච්චරට ප්‍රධානයි. ඒක හරියට කෙනෙක් අහුනොත් අනිත් ඔක්කොම අහු වෙනවා. ආයෙත් කරන කතා කරන්න දෙයක් නැහැ. ඒක Tamanට අහු වෙනවා. ඒ නිසා මේ අපි ඒක ගැන හොඳට බලන්න ඕනේ. දැන් මේ දේශනාව තුළදී ඔබට හුස්ම රැල්ල කියන එක කොහොමද බුදුරන් වහන්සේ පෙන්ලා තියෙන්නේ කොයි විදිහටද ලෝකෙන් ඈතර වෙන මගක් හැටියට මේක වෙන්නේ කියන එක බුද්ධ දේශනාවේ තියෙන ආකාරය අපි පැහැදිලි කරගනිමු. ඉතින් ඒ නිසා අපි ඒකට අර බුද්ධ බුදුරණවහන්සේගේ ධර්මය අධ්‍යයනය කරන ක්‍රමය අපි කියන්නේ. ඒක ඇත්තටම මේ අධ්‍යයනය කරන ක්‍රමය කියලා කියන්නේ අපි බලන්න ඉස්සෙල්ලාම බුදුදහම ගැන හිතන්නේ නැතුව මම අර සරල උදාහරණ හැමිලිම කියන්නේ ඒකයි. ගානක් හදනකොට මොනවා හරි වැඩක් කරනකොට අපි ඒ දේ කොහොම අධ්‍යයනය කරනවද කියන එක හිතන්නේ ඉස්සෙල්ලාම. සාමාන්‍ය ප්‍රායෝගික දෙයක් නේද ඒක? ගානක් හදන්න අපි මේ ගාන පිළිබඳව න්‍යාය ප්‍රමේයන් කොච්චර අධ්‍යයනය කරනවද හරියටම පොඩි අඩුවක් නොකරේ දිහා බලනවාද ඊළඟට අපි තුමු සිංහල ආට් කරන කෙනෙකුට සාමාන්‍ය මේ ප්‍රශ්න පත්‍රයට ওই දෙබස් ලියන්න ඒ වගේම කොට අපි ඒක කොච්චර අවධානයෙන් මේ දෙබසේකේ අර්ථය බලනවදනේ ඒකත් බලනවා හැම එකම අපි මේ ලොකු අවධානයක් දෙනවද යමක් ඉගෙන ගන්නකොට නැද්ද ඒ දේ මොකද්ද කියලා හොයන්න ඉතින් නිවන් දකින්න මේ ධර්මයට කොහොමද එන්න ඕනද ඈ නේ? දැන් අපි ඉස්කෝලේ විෂයක් ඉගෙන ගන්න ඉංජිනේර කෙනෙක් වෙන්න දඟලන එකට, දොස්තර කෙනෙක් වෙන්න දඟලන එකට, සාහිත්‍ය දෙයක් ඉගෙන ගන්න දඟලන එකට, මේ රටක් පරිපාලනය කරන්න දඟලන එකට, වාහනයක් හදන්න දඟලන එකට, මොනවා හරි දෙයක් හදන්න දඟලන තැනදී ඒක හරියට කරන්න අපි කොච්චර අවදානම්ද මට සමහරවිට හිතෙනවා මේ කොහොමනම් මේ කරනවද කියලා ඉච්චර අවධානයක් ඕන එකට. ලොකු දෙයක් ඒකට ඒකට දෙන අවධානය වගේ කොයි අවධානයක් කොච්චර අවධානයක් කියන ඊතරවන ධහම කියපු බුදුබණට දෙන්න ඕනදනේ. ඊතරවන ධහම මේ ඔක්කොම ලෝකේ තියෙන ඒවානේ. ඊතරවන ධහම කියපු බුදුබණට විශාල අවධානයක් දෙන්න ඕනේ. ඒ නිසා දේශනාවක් අධ්‍යයනය කර යුත්තේ උඩින් පල්ලෙන් නෙවෙයි. දේශනාව බැලිය යුත්තේ තමන්ගේ කෝණින් නෙවෙයි. දේශනාව බැලිය යුත්තේ දේශනාවේ තියෙන විදිහට. ඔබ ගානක් හදනකොට අපි දන්න ගානක් හදලා හරියයිද අපිට හිතෙච්ච න්‍යායකින් ගානේ තියෙන විදිහට ඒ දිහා බලලා න්‍යාය දාලා ගාන හදනවා. තියෙන විදිහට බලලා හදන්නනේ නේ. අපි දන්නවා කියලා අපි දන්න හැම එකක්ම දාලා හරියන්නේ නේ. අපිට තියෙන විදිහට ගලපලා හරියන්නේ න්‍යාය කොයි විදිහටද ඒක තියෙන්නේ කියලා බලලා තමයි ලියන්නේ. ඉතින් ඒ වගේ මේ සාමාන්‍ය සරල ලෝකේ පුතඥන මට්ටමට හම්බෙන දේ එහෙමනම් බුදුරුන් පෙන්නපු ලෝකෝත්තර ධර්මයේ ලෝකෙන් ඊතර වන ධර්මයට පිනුතුනි කොපමණ තැනක් දිය යුතුද ඉතින් මම එකට පොඩි තැනක් දීලා මම හොයන්නේ සමහරවිට මම දෙන්න තැනක් මදි වෙන්න පුළුවන් මං කියපු දේ තව අඩුපාඩු දෙන්න පුළුවන් ඒ නිසා මේ ඉතින් මම දැකපු කෝණෙත් සමහරවිට අඩුපාඩු දෙන්න පුළුවන් තවත් මමත් තැනම දී තියෙන්න පුළුවන් ඒකම නිතරම කියන්නේ මටත් මම වැරදි විදිහට යමක් කියනවා නම් මේ ධර්මයේ පෙන්වන්න කියලා මොකද එච්චර තැනක් දෙන්න ඕන මේකට පොඩි ගණන් නෙමෙයි විශාල ගණන් දෙන්න ඕන. හොඳටම අධ්‍යයනය කරන්න. ඒ නිසා මම කියනකොට මේක අධ්‍යයනය කරලා යම් කිසි විදියක හරි ඔබ වහන්සේ කියන කාරණාවත් මෙතන පොඩ්ඩක් පොද දේශනාවට වැරදි කියනවනම් මට ලොකු සතුටක් ඒක. ඇත්තටම සතුටක්. මම මේ බොරුවට නෙමෙයි කියන්නේ. මට කියනවනම් ඔබ වහන්සේ කියන මේ කාරණාව මේක බුද්ධ බුද්ධ දේශනාවක් හැබැයි බුදු දේශනාව එක්ක මෙන්න මෙතනත් එක්ක ඔබ වහන්සේ කෙනෙක් ගැළපෙන්නේ නැහැ කියනවා නම් මට ඇත්තටම සතුටක් එයි. එයි. මට පහරක් වැදුන එක පාරට. නැද්ද? දැන් මම මේ තීරුම් ගත දේ පහරක් වැදුනද නැද්ද? පහරක් වැදුනා. එතකොට බුදුබණ ඇහෙනවද නැද්ද? ඇහෙනවනේ. ඉතින් මං කැමතියි. මම මේ බලන ක්‍රමයට යම් අඩුවක් තව තියෙනවා නම් බුදුබණේ බුදුරණවහන්සේ කියපු දේ තුල ඒක පෙන්වනවා නම් මම මේ නිකන් වචනෙන් කියන එකක් නෙමෙයි අවංකව මම කැමති මට පෙන්නනවනේ. මොකද ඒක අපි ශාස්ත්‍රුන් වහන්සේගේ අදහසයි මේ ඉස්මතු කරගෙන යන්නේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේටයි මේ කරු කරගෙන යන්නේ. ඒ ශාස්ත්‍රූත්වයටයි අපි උපහාර කරන්නේ. ඒ ශාස්ත්‍රූරයේ ප්‍රතිපදාවයි අප අනුගමනය කරන්නේ. එහෙනම් අපි පිටුතුනේ කාල වේලා යන නිසා දේශනාවේ ඉතුරු ටික අපි බලමු. දේශනාව කමන්නේ නේද මේ දිගටම කරගෙන ගියට ඉඳගෙන ඉන්න අමාරු නෑනේ. එහෙනම් අපි දේශනාව ඉවර කරලා විවේකයක් ගමුනේ. ඊට පස්සේ අපට ආයේ ප්‍රශ්න අහන්න පුළුවන්.